වෙලාව රාත්‍රියේ 8යි විනාඩි 2යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය. ධර්මානුශාසනාව දේශිකානත් වහන්සේ හංවැල්ල දිද්දෙනිය ඓතිහාසික කොලංකන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනාධිකාරී පූජනීය දිද්දෙනියේ විමල සංක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අද ධර්මදේශනාවේ මාතෘකාව සංයුක්ත නිකායේ වේදනා සංයුත්තේ සමුද්ද වර්ගයේ බාලිසිකෝපම සූත්‍රය.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 චිත්තස්ස ධමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං තී සාදු සාදු සාදු ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් විසිරුවා හරින රාත්‍රී ධර්ම දේශනාවට ශ්‍රවණය කරන්ටයි ඔබ හැම දෙනාම මේ සූදානම්ව සිටින්නේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ මේ සකල ලෝක සත්‍යා කෙරෙහි මහා කරුණාවෙන් සත්‍යා සසර දුකින් අත මිදෝලා නිර්වාණ සාන්තිය කරා යොමු කිරීම සඳහා මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට යෙදුණා. ඒ දේශනා කරන්නට යෙදුණු දේශනාවන් අතර ඊටමත් වැදගත් සූත්‍ර දේශනාවක් බුදුරජාන් වහන්සේ දේශනා කරපු සංයුත්ත නිකාය වේදනා සංයුත්තේන බාලිසිකෝපම සූත්‍රය ඉතාමත් වැදගත් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව පුරාවටම කියවෙන්නේ මේ සත්‍යා පංචකාමයේ නිසා දුකටපත් වෙන ආකාරය පිළිබඳවයි මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරන්නේ. බුදුරජාන් වහන්සේ මේ බාලිසිකෝපම සූත්‍රයෙන් උපමාවක් ගෙන හර දක්වනවා පින්නතුනේ බිලී වැද්දෙක් ගැඹුරු දියට හැමසහිත බිලී කොක්කක් දැම්මට පස්සේ ඒ දැකපු මාළුවෙක් විසින් ඒ හැම ආහාරයට ගන්න පැමිණිලා මාළුවට වෙන විපත පිළිබඳ උපමා කිරීමක් බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරනවා. සාමාන්‍ය සමාජයේ අපි දකිනවා මිනිසුන් ඔය මාළු බෑමේදී බීලේ කොකු භාවිතා කරලා ප්‍රාණඝාතයක් අකුසලයක් මේ මාළුන් අල්ලා ගන්න ආකාරය. අතීතයේ එවැනි ක්‍රියාවන් සිදු වෙලා තියෙනවා. ඒ නිසායි බුදුරජාන් වහන්සේ එවැනි උපමාවක් දේශනා කරන්න යෙදුනේ. අපේ බුදුරජාන් වහන්සේ තරම් මේ උපමා උපමේ භාවිතා කරමින් සත්‍යාර ධර්මය අවබෝධ කරවීම සඳහා දහම් කඳුරු කරුණු ගෙනහර දක්වපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් තවත් නැහැ. මේ ත්‍රිපිටකයේ පුරාවටම මොනතරම්නම් උපමා උපමේය භාවිතා කළ බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කළාද? මේ ධර්ම දේශනාවන් බුදුරජාන් වහන්සේ උපමා භාවිතාවට ගනිමින් දේශනා කරන්නේ මේ සත්‍යද මේ අවබෝධ කරගැනීමේ පහසුව තකා. මේ මිනිස්යන් දෙවියන් බ්‍රහ්මයන් සහිත මේ ලෝකයාට මේ ධර්මය අවබෝධ කරගන්න පහසුව තකා බුදුරජාන් වහන්සේ මනා උපමාවන් පැහැදිලි කරපු අවස්ථාවන් කොතෙකුත් මේ බණ පොත තුල පැහැදිලිව තිබෙනවා. මෙයත් එක්තරා උපමාවක් තමයි මේ ගැඹුරු දියට ඇමක් සහිත බිලි කොක්කක් දැම්මට පස්සේ මාළුන් ඉන්න ඒ මාළුවෙක් විසින් ඒක දැකලා ඒ ඇම අනුභව කළාට පස්සේ මාළුවා විපතටපත් වෙනවා. අපේ ජනවහරේ කතාවක් තියෙනවා කට නිසා මාළුව නැහිනවා කියලා. මෙවැනි බිලි හයක් පිළිබඳ බුදුරජාන් වහන්සේ අපිට උපමාවකින් පැහැදිලි කරන මේ බිලි උපමාවෙන් බිලි කොක්ක උපමා කරලා අපිට උපමේ හැටියට බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා මේ අපි මනුස්ස ජීවිතයේ තුලදීත් අපි මෙවැනි බිලි කොකු හයකට අහු වෙනවා කියලා. ඒ බිලී කොකු හය හැටියට බුදුරජාන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ චක්කු සෝත ගාන ජීවා කාය මන කියන මේ ආයතන හය. මේ ආයතන හයෙන් තමා පින්නතුනි අපි මේ මුළු ජීවිත කාලයම අරමුණු ගන්නෙ. මේවා දුහාර කියලා කියනවා. චක්කු සෝත ගාන විඤ්ඤා ගාන කාය මන කියන චක්කු සෝත ජීවා කාය ආදී මේ ආයතන 6 චක්කුද්්වාරේ, සෝතද්්වාරේ, කායද්්වාරේ, ජීවද්්වාරේ ආදී ගහනද්්වාරේ, මනෝද්්වාරේ කියන මෙන්න මේ ආයතන මේ ద్వාර කියලා මේවට උපමා ධාර හැටියට බුදුහාමුදුරුවෝ යම් අවස්ථාවකදී පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. මේ ద్వාරයක් කියලා කියන්නේ ඇතුල් වෙන තැන. එතකොට මේ අරමුණක් ගන්න තැන් තමයි මේ ద్వාරයන් කියලා කියන්නේ. එකක් තමයි පළවෙනි එක හැටියට අපිට බුදුහාමුදුරු දේශනා කරන චක්කුද්්වාරය. ඇස. අපි මේ ජීවිතේ මේ ඇසෙන් මොනතරම්නම් අරමුණු ගන්නවද? මේ ඇස අරමුණු ගැනීමත් එක්කම අපි ප්‍රිය උපදවන අරමුණු ගන්න බොහොම කැමැත්තක් දක්වනවා මේ ඇස. ඇස බොහොම කැමැත්තක් දක්වන ප්‍රිය අරමුණක් ගන්න. හැම මොහොතකම මිනිස්යන් ඇතුළු මේ සත්‍යයන් කාම ලෝකයේ කාමභෝගී ජීවිත ගත කරන මිනිස්සුන් හැම වෙලාවෙම බලන්නේ ප්‍රිය අරමුණක් දකින්නමයි. ඒ දකින්න දෙයට රූපේ කියලා කියනවා. ඇසහා රූපේ ගැටීමෙන් හටගන්නා වූ ඒ සිතට කියනවා චක්කු විඥානය කියලා. ඒක බුදුහාමුදුර දේශනා කරන චක්කුංච පටිච්ච රූපේ රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියලා. චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥානං කියන මේ ඇසයි රූපයයි ගැටීම තුලින් හටගන්නවා ඒ සිතට කියන චක්කු විඥාන සිත කියනවා. කණයි ශබ්දයයි ගැටීමෙන් හටගන්නා සිතට කියන සෝත විඥානය කියලා කියනවා. නාසයයි ගන්ධයයි ගැටීමෙන් හටගන්නා සිතට කියන ගාන විඥානය කියලා කියනවා. දිවයි රසයි ගැටීම තුලින් හටගන්නා සිතට කියන ජීවා විඥානය කියලා කියනවා. ශරීරයයි ස්පර්ශයයි ගැටීමෙන් හටගන්නා වූ සිතරගෙන කාය විඥානය කියලා කියනවා. මනසට අරමුණක් ඇවිල්ලා හට ගන්නා වේ ගැටීමත් එක්ක මේ අරමුණ හඳුනා ගැනීමත් එක්කම හට ගන්නා සිත කියන මනෝ විඥානය කියලා කියනවා. මෙන්න මේ විඥානය කියලා කියන්නේ ඒක ඒ සිත පහළ වීම. පිළිතුරේ අපි මේ සිතේ ස්වභාවය ඉස්සලම හඳුනා ගන්න මේ මිනිස්සෙක් හෝ සත්වයෙක් කියලාගේ නාම රූප දෙකක්. මේක වෙන් කරන්න පුළුවන් නාම රූප දෙකක් හැටියට. මේ නාම රූප දෙක තව විස්තරාත්මකව පැහැදිලි කරන තැන තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ස්කන්ධ හැටියටත් ඒක කියනවා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. ස්කන්ධ කියන්නේ ගොඩවල් කියන එක. එතකොට මේ නාම රූප දෙකක් කියලා කියන්නේ දැන් රූපස්කන්ධයේ රූපය. වේදනා සංඥා සංකාර විඥාන කියන මේ හතරමයි තියෙන්නේ නාමස්කන්ධයන් හැටියට. නාම නාම ධර්ම. ඒ කියන්නේ සිතට සම්බන්ධයි. දැන් රූපය කියන එක අපිට දකින්න පුළුවන් සාමාන්‍ය සියුම් වශයෙන් හඳුනා ගන්න පුළුවන් දෙයක් රූපය කියන එක. නමුත් මේ වේදනාව සංඥා සංකාර විඥාන කියන මේවා චෛතසික ධර්ම. මේවා සිතත් එක්ක උපදින දේවල් මිසක් මේවා අල්ලලා බලලා එහෙම කියන්න බෑ. මේ හිතේ හට ගන්නා සිතුවිලි. ඒතකොට මේ සත්‍යය කියලා කියන්නේ මේ නාම රූප දෙකක්. දීර්ඝ වශයෙන් විස්තර කළොත් පංච උපාදානස්කන්ධය. මේ සෑම සිතක්ම හට ගන්නකොට පංච උපාදානස්කන්ධයක් හට ගන්නවා. දැසෙන් රූපයක් දැක්කා කියලා කියනවා. අපි ඇසෙන් දකින යම් රූපයක්. බුදුරජාන් වහන්සේගේ රූපකායේ පිළිම වහන්සේ දකිනවා. ඇස රූපේ. මොකද රූපේ බුදුරජාන් වහන්සේගේ රූපේ. එතකොට රූපය ඒක ඊට පස්සේ වේදනාව හට ගන්නවා. ඉතින් අපිට බුදුරජාන් වහන්සේ බෞද්ධයෙක් හැටියට අපිට දක්න ඇති වෙන්නා වූ වේදනාව සුඛ වේදනාවක්. වේදනා තුනක් තියෙනවානේ. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා කියලා. සුඛ, දුක්ඛ, උපේක්ඛා. එතකොට මේ බුදුරජාන් වහන්සේ බෞද්ධයෙක් හැටියට අපිට දකිනකොට ඇතිවෙන්නා වූ වේදනාව සෝමනස් සහගතයි. ඒකට කියන සුඛ සහගත කියලා. වේදනාව. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. හඳුනා ගැනීම කියලා කියන්නේ අපි දන්නවා අනිවාර්යයෙන්ම අපි බුදුරජාණන් වහන්සේගේ රූප කාය දකිනකොට මේ බුදුහාමුදුරුවෝ කියලා අපි තුල සංඥා සංඥා කියන හඳුනා ගැනීම. බුදුහාමුදුරුවෝ. ඔන්න හඳුනාගත්තා. සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ මෙන්න මෙතන තමයි චේතනාව මෙතන තමයි වැදගත්ම තැන මේ කුසලයක්ද අකුසලයක්ද කියලා වෙන් කරන තැන තමයි සංස්කාර ස්කන්ධය කියලා දැන් බෞද්ධයෙක් කියලා අපිට දකින්නකොට බුදුහාම දකින්න තියෙන කුසල සිතක්ද අකුසල සිතක්ද? කුසල සිතක් අපිට හට ගන්නවා. අපි බුදුරජාණන් වහන්සේ දැක්කේ දැන් මේ රූපකාය දැක්කේ ඇසින්නේ. ඒ හටගත්තු සිත තමයි විඥානේ මොනවාද? චක්කු විඥානේ. එහෙනම් දැන් මේ අපි බුදුරජාණන් වහන්සේ රූපකාය ඇස් දෙකෙන් අපි දකින්නකොටම අපිට එතනම පංච පාරස්කන්ධයක් හටගෙන තියෙනවානේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම ඇති වෙලා නැති වෙලා යන මේ සුළු මොහොතට දැන් බුදුරජාන් වහන්සේ පිළිබඳ තද වෛරෙන් ඉන්න අකමැත්තෙන් ඉන්නා වූ පුද්ගලයොත් අපේ සමාජයේ ලෝකෙ ඉන්නවනේ මිත්‍යා දෘෂ්ටිකයි. ඒගොල්ලන්ටත් ඒක දකිනකොට මේ පංච පාස්කන්ධේ පහළ වෙනවා කොහොමද? රූපය දකිනකොට රූපය, වේදනාව, සුඛ වේදනාවද, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනාව, දුක්ඛ වේදනාව හටගන්නේ. සංස්කාර ස්කන්ධය කුසල සහගතද අකුසල සහගතද? අකුසල සහගතයි. දේශ සහගතයි. විඥානේ ඒ චක්කු විඥානේ. එතකොට මේ සෝත විඥානයත් ওই ආකාරය. යම් සබ්දයක් ඇහෙනකොටම අපි හඳුනා ගන්නවා. ඒ හඳුන අහවල් සද්ද කියලා හඳුනා ගැනීමත් එක්කම අන සංඥාව හට ගන්නවා. ඒ සංඥාවත් එක්කම අපිට වේදනාවක් ඇති වෙනවා. අනිවාර්යයෙන්ම සෑම සිතකම පහළ වෙන්නා වූ චෛතසික ධර්මයන් තමයි මේ වේදනා සංඥා සංකාර කියන ඒවා. චෛතසික සෑම සිතකම ඔක සඳහන් කරන සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. සෑම සිතකම තියෙනවා. වේදනාව කියන එක හැම හිතකම පවතිනවා. ඒ කියන්නේ එක්කෝ වේදනාව කියලා කියන්නේ අපිට අපිට අරමුණක් ගත්තාම ඇසින් කනෙන් නාසයෙන් දිවෙන් ওই කියන ద్వාරයන් හයෙන් එකක් අරමුණ ගත්තාම අනිවාර්ය වේදනාවක් තියෙනවා. එක්ක සුඛ වේදනාවක්, එක්ක දුක් වේදනාවක්, එක්ක උපේක්ෂාවක්. ඒතර යම්කි සබ්දයක් අපිට ඇහෙනකොට අපිට යම් මිහිරි අපි සාමාන්‍ය අපි ගීත ශ්‍රවණය කරනවා. බණක් අහනවා. එතකොට දැන් අපිට සබ්දය ඇහෙනකොට අපේ කණින් සෝත සෝතද්්වාරේ යම් දෙයක් අපිට ඇහෙනකොටම අපි හඳුන ගන්නවා මේක තමයි මේ ශබ්දේ මේක තමයි මේ හඬ හඬ සංඥාව ඒ තුලින් අපිට හටගන්නා වේදනාවක් සුඛ වේදනා දුක්ඛ වේදනා කවුරු හරි බණිනකොට අපිට දුක්ඛ වේදනාවක් හටගන්නවා කවුරු හරි ප්‍රශංසා කරනකොට අපිට ඒක සැප වේදනාවක් ඇති වෙනවා ඒ කණින් අපේ සෝත සෝතද්වාරයෙන් තමයි ඇති වෙන්නේ එතන සංස්කාර ස්කන්ධේ එතනත් ඇති වෙනවා කුසල සිතක් හෝ අකුසල සිතක් එතන ඇති වෙන්නේ දැන් ප්‍රියයි මනාපයි ඉෂ්ඨකාමයි දැන් මේ සූත්‍රය කියන්නේ ඒකයි ඇතෙන් රූපයක් ගත්තාම අපි ප්‍රිය විදිහට තමයි ඉෂ්ඨකාම මනාප විදිහට තමයි ගන්නෙ. ඒ එක්කම ලෝභ සහගතනේ. පින්නතුනේ අපි විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ මේ අපේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් පහෙන් මනසත් එක්ක ගත්තා මේ හයෙන් ගන්නා වූ බොහෝ අරමුණු අකුසල සහගත ඒවා. ලෝභ, දේශ, මෝහ කියන මේ අකුසල සහගත සිත්මයි අපිට ඇති වෙන්නේ හැම වෙලාවෙම. අලෝභ දේශ අමෝහ කියන කුසල සිතක් අපිට පහළ වෙනවා බොහොම අඩුයි. අපි දවසක් වගේ කාලවක වානවා පැය 24ක් වගේ කාලවක වානවා ගත්තොත් එීම අපි මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්න අරමුණු බහුතරයක් අකුසල සහගතයි. ලෝභයේ, දේශේ, මෝහය දනවන්නා වූ අකුසල සහගත සිත්මයි පහළ වෙන්නේ. ඒතර මේ අපි හොයන්නේත් ඒකම තමයි. මේ පංචකාමයේ කියන්නේ ඒකනේ. දැන් මේකේ කියන්නේ මේ සූත්‍රයේ කියන්නේ තර මාළුවා අර හැම දැකලා ආහාරයේ පිණිස ඒ හැම අනුභව කරන්න ගියාට පස්සේ මාළුවා විනාශයටපත් වෙනවා. මේ වගේම තමයි මේ හයම බුදුහාම දේශනා කළා මේ චක්කුසෝත ගහන ජීවවා කාය මන කියන මේ හයම මෙන්න මේ විදිහයි. අපි හැමකට අහු වෙනවා වගේ. ඒක තමයි බුදුහාඳුර මේ උපමාවෙන් මේ බාලසුකෝම සූත්‍රයෙන් පැහැදිලි කරන එක තමයි. එතකොට මේ අපි අපි මුලාවටපත් කරන්නා වූ ප්‍රධානම ඉන්ද්‍රියක් තමයි මේ ඇස කියන එක. ඇස තරම් අපි මුලාවට රවට්ටන තැනක් තවත් නෑ. ඇස සංවර කරගන්න අපි උත්සාහ කරනවා. නමුත් ප්‍රඥාවන්තයා උත්සාහ කරන්නේ ඇස සංවර කරගන්න. ඇස සංවර කරගන්න. නමුත් ප්‍රඥා නොවන කෙනා දැන් මේ මම ගාතාවක් දේශනා කළ මුලින්ම ඒක ධම්මපදයෙන් ගත්ත ගාතාවක්. දුන්නිග්ගහස ලහුණෝ යත්තකාම නිපාතන මේ නොදැමුණු සිත කාමයට අහු වෙනවා. දමණය කරපු සිතින් සැපේ ගෙන දෙනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ අපිට එතන පැහැදිලි කරන්නේ. දැන් මේවා මේ ධර්මතාවයන් පිළිබඳ මන අවබෝධක නොකරපු කෙනා, කල්යාණ මිත්‍රෝ ඇසුරු නොකරන කෙනා, මේකෙන් ක්ලේශ ධර්මයක් අපේ හිතට ඇති වෙලා ඒ ක්ලේශ ධර්මය තුලින් අපි අකුසලයන්ට වාජනය වෙන අකුසල කර්ම කරනවා කියන එක නොහිතන කෙනා මේ මේ අරමුණු කරා පස්සේ ගිහිල්ලා මහා විපත්‍යයක් ජීවිතේ කරගන්න. මේ සසරම නිර්මාණයනේ මෙතනින්. මේ සසර නිර්මාණයනේ මෙතනින්. මේ ඇසෙන් අරමුණු ගන්නේ නැත්නම් කනෙන් අරමුණු ගන්නේ නැත්නම් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් අරමුණු ගන්න නැත්නම් ලෝකයක් තියනවද ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද මේ ලෝකයේ සමග ගනුදෙනු කරනවා කියලා කියන්නේ මොකද්ද මේ ඇස කන නාසය දිව ශරීරයේ ඉන්ද්‍රියන් ටික අපි ලෝකයේත් එක්කලා निराවරණය වීමත් එක්ක වෙන්නේ එතන මේ හැම වෙලාවෙම අපි මේ බාහිරින් එන්නා වූ අරමුණුත් එක්ක තමයි මේ ගැටෙන්නේ මේ බාහිරින් එන අරමුණු ගන්නෙ කොහෙන්ද? ඇසෙන් ගන්නවා, කනෙන් ගන්නවා, නාසයෙන් ගන්නවා, දිවෙන් ගන්නවා, ශරීර ස්පර්ශය තුලින් ගන්නවා, මනසට ගන්නවා. එතකොට මේ හැම මොහොතකම දැන් අපි මේ ගන්න අරමුණු අකුසල සහගතයි. බුදුහාමුදුර මෙන්න මෙහෙම දේශනාවක් කළා තියෙනවා. ප්‍රබස්සර මිදම් වික්ඛවේ චිත්තං පංචකෝ ආගන්තුකේ උපක්ලේශේ උපක්ලිට්ඨං කියලා. මහන්නේ මේ සිත හරි ප්‍රබස්සරයි, හරි පිරිසුදුයි. ආගන්තුකෙන් පැමිණෙනා වූ ක්ලේශ ධර්මයන් නිසා හිත අපිරිසුදු වෙනවා කියලා. කොහෙන්ද ඔය ආගන්තුකින් එන්නේ? මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන් වලින් එන චක්කසෝත ගාන ජීවා කාය මන කියන මේ මේ ආයතනයන්ට එන්නව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ අරමුණ. ඒකයි මුලින්ම සඳහන් කළේ. මේ ඇසෙන් රූපයක් දැක්කහම ඒ ගන්නා වූ අරමුණ ඒ සිත ඒ චක්කු විඥාන කියලා ඇති වෙනවා. ඉතින් එතන පංච පාරස්කන්ධයක් තියෙනවා. ඊට පස්සේ අපි දිවට දැන් අපි පිළිවෙලට කියාගෙන ගියොත් එහෙම ඊට පස්සේ දිවට රසයක් දැනෙනකොට මේ අහවල් රසය කියලා අපි හඳුනා ගන්නන්න සංඥාව. දැන් මම සඳහන් කළේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන් වලින් ගත්ත අරමුණත් එක්කලා සිත හඳුනා ගැනීමත් එක්කලම එතන පංච උපාදාන ස්කන්ධයක් ඇති වෙනවා කියන එකයි මේ කියන්නේ. හැම වෙලාවෙම පංච උපාස්කන්ධයක් ඇති වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් හිතනවා මේ අපි ශරීරය දැක්කා මේ පංච උපාදානස්කන්ධයක් කියලා නෑ හැම චිත්තයක් පාසාම පංච උපාදානස්කන්ධයක් හටගෙන ඇති වෙලා නැති වෙලා යන්නේ ඒකයි බුදුහාම දේශනා කළේ සත්‍ය පුද්ගලෙක් නෑ පංච උපාදානස්කන්ධයක් පමණයි මෙතන තියෙන්නේ කියලා හැම වෙලාවෙම පංච උපාදානස්කන්ධයක් හටගෙන නැති වෙනවා දැන් අපි යම්සි දෙයක් අනුභව කරන රසයක් ගන්නකොට ඒ රසේ අහවල් රසය කියලා අපිට අග්ගල හඳුනා ගන්නවා ලුණු රසද, තිත් රසද, පෙනි රසද, මේ මේ රසද කියලා අපි අඳුර. ඒ අඳුර ගන්න එක සංඥාව. ඒ රසයත් එක්ක අපිට ඇති වෙන වේදනාව. එක්ක සැප වේදනාවක් ඇති වෙනවා, දුක් වේදනාවක් ඇති වෙනවා. දැන් කසායක් බොනකොට එහෙම තිත්තයි කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ ඇති වෙන්නේ අපිට දුක් වේදනාවක්. ප්‍රිය වඩන ආහාරයක් අනුභව කරන රසයයි කියලා කියන්නේ ඒ ඒ සැප වේදනාව. එතකොට වේදනාව අනිවාර්යෙන් එතන තියෙනවා. සංඥාව එතන අනිවාර්යෙන් තියෙනවා. සංස්කාර ස්කන්ධය එතන හට ගන්නවා. කුසල සිතක් හරි අකුසල සිතක් හරි හට ගන්නවා. බොහෝ දුරට අපි රසය තුලින් අපි ගන්නා වූ අරමුණත් එක්ක ඇතිවෙනා වූ සිත අකුසල සහගතයි. විඥානේ, ජීවා විඥානේ. නාසයට අරමුණක් ගත්තාම නාසයට යම්සි අරමුණක් ගන්නවා. ගන්ධයක් එනවා. ඒ ගන්ධ රූප, ඒ ඒ රූපේ කියන ගන්ධ රූපේ දැන් සිවුම් රූප දිනවනේ. රූප, රූප, වේදනා, වේදනා, රූපය ඊටසේ ශබ්දය ගන්ධය ජීවා රස රූපේ ඒ ඒ ඒ විදිහ රූප සියුම් රූපේවා ඇසෙන් ගන්න රූපේ රූපය ශබ්ද රූපේ කියන්නේ රූපය එතකොට රස රූපේ කියන රූපය එතකොට මේ නාසයේ අරමුණත් එක්ක ගන්නා ওই ගන්ධයේ රූපය ස්පර්ශයේ තිබෙනීමත් ඒක රූපය ඉතින් ඒවා සියුම් රූප පංච පාස්කන්ධයෙන් කරනවා ඒවා සියුම් රූපය එතකොට නාසයට සුවඳක් දැනෙනකොට ගන්ධ රූපය. එතකොට ඒ සුවඳ මේකයි කියලා අඳුන ගන්නවා අපි. ඒ සංඥාව. ඒ අඳුනා ගැනීමත් එක්කම අපිට සිතක් පහළන එක සතුටක් ඇති වෙනවා. එහෙම නැත්නම් දුකක් ඇති වෙනවා. අන්න වේදනාව එතන තියෙනවා. සැප වේදනාව හෝ දුක් වේදනාව උපේක්ෂාවක් ඇති වෙනවා. ඒ ගන්තා වූ විඥාණය ගාහන විඥාණය. ශරීරයේ ස්පර්ශයක් දැනනොත් එහෙමයි. ස්පර්ශයේ යම් ශරීරයත් එක්ක යම් මේ ශරීරයේ යමක් ගැටෙනවා. ගැටෙනකොට ස්පර්ශයක් ඇති වෙනකොටම ඒ පොට්ටබ්බ රූපය. ඒ කියන්නේ. එතකොට ඒකම ඇතිවෙනා වූ වේදනාව සුඛ වේදනාවක් ඇති වෙන්න පුළුවන් දුක්ඛ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ශරීර ස්පර්ශය කරනකොට. ඒතර සංඥාවක් හට ගන්නවා මේ ස්පර්ශය මොකද්ද කියන එක සංඥාව අඳුර ගන්නවා. කෙනෙක් ගහනකොට ඇතිවෙනා වූ වේදනාවක් නේ ඇති වෙන්නේ. ඒතර එයා අඳුර ගන්නවා ඒක. විඥානයේ පහළ කාය විඥානය. ඒතර මේ චක්කුසෝත ගහන ජීවා කාය කියන මේ පහට අමතරව මේ පහෙන් අරමුණු ගන්න නැති අවස්ථාව හැම මොහොතකම අරමුණු ගන්නවා මනසෙ. අතීතයේ අර කරපු කියපු දේවල් එහෙම නැත්නම් අනාගතයේ දේවල් ගැන අපි මනසින් හිතන්නේ නැද්ද? හිතනවා. දැන් තවත් සරලව මේක පැහැදිලි කළොත් එහෙම අපි ප්‍රිය රූපයක් S2 කින් දකිනවනේ. ඒ ඇස් දෙකෙන් දකිනකොටම ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාස්කන්ධය ඇති වෙනවා. දැන් අපි ප්‍රියයි කියලා දැකපු රූපයක් එකපාරයි අපි ඇස් දෙකෙන් දකින්නේ. මානසින් කොච්චර අපි දකිනවද? සමහර වෙලාවට අපි කොහේ හරි යනකොට යම් ප්‍රිය කෙනෙක්, ප්‍රිය පුද්ගලෙක්, ප්‍රිය වස්තුවක්, භෞතික වස්තුවක් වෙන්න පුළුවන්, ජීවි වස්තුවක් වෙන්න පුළුවන්. එකපාරක් අපි ඇස් දෙකෙන් දැක්කට පස්සේ ඒ දැකපු රූපය ගැන කොයිතරම් අපි එකපාරයි අපි ඇස් දෙකෙන් දැක්කේ. ඒ වෙලාවේ සිත ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා. හැබැයි ඊට පස්සේ අපි නැවත ඒ සිත ආවර්ජනය කරන මොන විඥාණයෙන්ද? මනෝ විඥාණය. කාපු කෑමක් එක්කන් ඒක නැවත ආවර්ජනය කරන මනෝ විඥාණය. අහපු මිහිරි ශබ්දයක් එක්කන් ඒක නැවත අරමුණු කරන මනෝ විඥාණය. ගත්තා වූ ආග්‍රහණය කළා වූ යම් සුවඳක් ගන්ධයක් අපි නැවත අරමුණු කරන්නේ මොනින් මොකෙන්ද? මනෝ විඥාණය. ශරීර දැනෙච්ච ස්පර්ශය අපි නැවත ආවර්ජනය කරන මනෝ විඥානය. හැබැයි ඒ හිත නෙමෙයි. ඒ හිත නෙමෙයි. ඒ හිත එතෙන්දී ඇති වෙලා නැති වෙන විතරයි. මෙතෙන්දී තවත් කාරණා පැහැදිලි කරන්න ඕනේ. මේ සිත හරි වේගවත්. මේ සිත හැම වෙලේම අරමුණක් ගන්නවා. මේ සිත හැම වෙලේම අරමුණක් ගන්න. අරමුණ ගන්නෙ කොහෙන්ද? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන්. හැම මොහොතෙම අරමුණක් ගන්න එක තමයි කරන්නේ. තවත් කාරණාවක් පැහැදිලි කරන්න ඕනේ. සිත එක වෙලාවකට ගන්නේ එක අරමුණයි. සිත එක වෙලාවට ගන්න එක අරමුණ. ඇසෙන් අරමුණක් අරගෙන ඒ අරමුණ හඳුනාගෙන ওই පංචපාස්කන්ධයම ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ තමයි ඊළඟ අරමුණ ගන්න. දැන් අපි හිතනවා සමහර වෙලාවට දැන් මේ මෙදිරි නම් බණහන ওই පින්නතුන් ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේ ලෙස දේශ බලන් ඉන්නවා. දැන් මේක එකටම වෙනවා කියලා හිතන්න පුළුවන්. නෑ. ඔබ මේ හඬ අහලා ඒ සෝත විඥාණයෙන් ඒ ගත්ත හඬ සෝත විඥාණය ඇති වෙලා නැති වුණාට පස්සේ තමයි චක්කු විඥානේ රූපය දකින්නේ. පැහැදිලි ඇති මේ කියන කාරණාව. රූපේ දකින හිත ඇති වෙලා නිරුද්ධ වුණාට පස්සේ තමයි හඬ සෝත විඥානේ ඒ හඬ ඇහෙන හිත ඇති වෙලා නිරුද්ධ වෙලා යන්නේ. දැන් තවත් සරල උදාහරණයක් අපි පැහැදිලි කළොත් එහෙම අපි සමහර වෙලාවට ආහාර අනුභව කරමින් රූපවාහිනියක් නරඹමින් සමහර වෙලාවට අපි කෑම ආහාර අනුභව කරන රූපවාහිනියක් නරඹමින්. එතකොට අපේ ඉන්ද්‍රියන් මේ පහම මේ හයම මේ ආයතන හයම ක්‍රියාකාරීත්වය වෙන අවස්ථාවක්. මේ අනිත් වෙලාවේ ක්‍රියාකාරීත්වය වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ උදාහරණයක් මම මේ පැහැදිලි කරන්නේ. ඔබ ඔබ ඇසෙන් රූපේ දකිනවා. රූපායනිය හෝ යමක් දකිනවා. ඔබ කනෙන් ඒකේ ශබ්දය අහනවා. ඔබ ආහාරය අනුභව කරනකොට දිවට රසය දැනෙනවා ඔබට. ඔබට ආහාරයේ සුවඳ දැනෙනවා. ඒ අතර යම්සි විදුලි පංකාවක් එහෙම විවෘත කරලා තිබ්බනම් ඒකේ සුළඟ දැනකොට ශරීරයේ කාය විඥානයේ ශරීරයට ස්පර්ශය දැනෙනවා. ඒ අතර තවත් දේවල් කල්පනා වෙනවා මනෝ විඥානයට. දැන් මේ ඔක්කොම එකට වෙනවද? නෑ. එක අරමුණක් අරගෙන තමයි ඊළඟ අරමුණ ගන්නෙ. ඇසෙන් රූපේ අරගෙන ඇසේ ඇස හා රූපේ ගැටීමෙන් ඒ විඥානය පහළ වෙලා ඒ විඥානය නිරුද්ධ වුණාට පස්සේ සෝත විඥානය එන්නේ. ඒක අපිට කියන්න බෑ පිළිවෙල. යමක් එක සිතක් නිරුද්ධ වෙලා තමයි අනෙක් සිත හටගන්නේ. ඒ ගන්නා සිත තුළ අනිවාර්යයෙන්ම තුනේ සිත කුසලද අකුසලද කියන එක තියෙන අර සංස්කාර ස්කන්ධය තුළ තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හැම හිතක්ම පහළ වෙනකොටම හැම හිතකම මේ පංච පාස්කන්ධය තියෙනකොට එතන සංස්කාර කියලා තියෙනවානේ. ඒ සංස්කාර කියලා කියන්නේ කුසලද අකුසලද කියන එක. ඒතර මේ ගන්නා වූ බොහෝ අරමුණු කුසලද අකුසලද? අකුසල. ලෝභ සහගත, දේශ සහගත, මෝහ සහගත අකුසල අරමුණ තමයි අපි වැඩි හරියක් ගන්න. මේකට ප්‍රතිකාර මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉස්සලා අපි තේරුම් ගන්න මේ අරමුණු ගන්න හැටි. මේ අරමුණු අපේ හිතට ඇතුල් කරගන්න හැටි. ඉතින් මනසට මේ මේ කියනා වූ මේ අරමුණු අරගෙන මේ ක්ලේශ ධර්මයන් රාග දේශ මෝහ ආදී ක්ලේශ ධර්මයන් අපේ සිත ඇතුලේ පුරව ගන්න හැටි. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන මේ බාලිසිකෝපම සූත්‍රයේ මේ බිලි කොක්කකට මාළුවෙක් අහු වෙනවා වගේ තමයි මේ ආයතන හයම අපි අහු වෙනවා මේ සමාජය තුල ගත කරනකොට ක්ලේශ ධර්මයන්ට. දැන් අපි කවදාක්වත් ගමක නගරයක ඇවිදිනකොට බිම් බලාගෙන යන ස්වභාවයක් නැහෙනේ. අපි වටපිට බල බල යන්නේ. ඇයි වටපිට බල බල යන්නේ? ප්‍රිය අරමුණක් හොය හොය යන්නේ. හැම වෙලාවෙම උත්සාහ කරන්නේ කණෙන් ප්‍රිය අරමුණක් අහන්නමයි. හැම වෙලාවෙම උත්සාහ කරන නාසයෙන් ප්‍රිය ගන්ධයක් ගන්නමයි. හැම වෙලාවෙම උත්සාහ කරන්නේ දිවට රසයක් අනුභව කරන්නමයි. හැම වෙලාවෙම ශරීරයෙන් බලාපොරොත්තු වෙන ප්‍රිය ස්පර්ශයක් ලබන්නමයි. හැම වෙලාවෙම මනසින් බලාපොරොත්තු වෙන ප්‍රිය අරමුණක් ගැන හිතන්නමයි. මේක තමයි ස්වභාවය. මේ ප්‍රියයි කියලා කියන්නේ එතන තියෙන්නේ මොනවද? ලෝභ, දේශ, මෝහ කියන අකුසලයන්. ඒ ලෝභ දේශ මොහ කියන අකුසලයන් ඇතුල් වීමත් එක්කලා මොකද වෙන්නේ හිත අපේ විතර වෙලා දූෂිත වෙලා යම් ආකාරයේ අකුසල ක්‍රියාවකට නැඹුරු වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් දේශ සහ යම් රූපයක් දැකලා යම් පුද්ගලයෙක් දිහා දැකලා දේශිත පහළ වෙලා ඒ දේශිත උස්සන්න භාවයටපත් වෙලා ඊට පස්සේ ප්‍රාණඝාතය දක්වා යන්නේ අර දැකපු අරමුණ. සමහර වෙලාවට අපේ යම් යම් මිනි මැරුම් ආදී දේවල් සිද්ධ වෙනකොට උනාට පස්සේ අපි අහගෙන හිටපු අය කියනවා මේ පොඩි දෙයටනේ රණ්ඩු වෙලා තියෙන්නේ කියලා. පොඩි දෙයටනේ මිනි මරාගෙන තියෙන්නේ කියලා. පොඩි දෙය තමයි මුලින්ම ඇති වෙන්නේ. මුලින්ම අරමුණක් කියන්නේ සුළුනේ. මේ ඇසට, නාසයට, කනට, දිවට කියන මෙන්න මේ මෙන්න මේ ద్వාරයන්ගෙන් පංචද්වාරයන්ගෙන් මනෝද්වාරයත් එක්කලා මේ එන අරමුණ තමයි දේශේ දක්වා ඒක උපරිම මට්ටමට දේශිත වර්ධනය වෙලා ඉන්න අනතුර ප්‍රාණඝාත ආදී අකුසලයකට හිත යොමු කරන தත්ත්වයපත් කරන්නේ අර ගන්න අරමුණ. ලෝභ සහගත හිතකින් තමයි හොරකම කරන්නේ. ඒතර ලෝභ සහගත වස්තුවක් ඉස්සලාම ලෝභය කියන එක ඇති වෙන යම් වස්තුවක් කරේ දැකලානේ ඇසින්නේ ඒක සමහර වෙලාවට අපි ඇසින් දැකලානේ ඒක අරමුණු ගන්නෙ. ඒ වගේ තමයි කාමිත්‍යාචාරය දෙන්නෙත් එහෙමයි බොරු කියන්නෙත් එහෙමයි කේලම් කියන්නෙත් එහෙමයි පරුස වචන කියන්නෙත් එහෙමයි ඔය ආදී කොටගෙන මේ පංච දුස්චරිතේ පස්පව් දස අකුසල් කර්මයන්ට සියල්ලටම යොමු වෙන්නේ මොකද්ද අර ඇස කන නාසය දිව ශරීරයේ මනස කියනා ඉන්ද්‍රයන් වලින් ගන්නා වූ අරමුණ අකුසල සහගත අරමුණ සිහියෙන් ඒක ප්‍රහාණය කරන්න උත්සාහ නොකිරීම තුලින් අසී අයෝනිසෝ මනසිකාරය දැන් බුදුරජාන් වහන්සේ අපිට පැහැදිලි කරනවා මේකෙන් කොහොමද මිදෙන්නේ මේ මේ ක්‍රමේ කොහොමද මේකෙන් වෙන් වෙන්නේ කියන කාරණාවත් බුදුහාමුදුර අපිට පැහැදිලි කරනවා සිත බොහොම වේගවත් කියලා පැහැදිලි කළා අපිට මේ මේ වේගවත්භාවය අපිට සිහියෙන් හිටියොත් අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේකට තවත් උදාහරණයක් කිව්වොත් එහෙම වේගවත්භාවය අපි දන්නවා මේ ගිනි පෙල්ලක් අරගෙන වේගෙන් කරකවුවොත් අපිට ගිනි පෙලෙල්ල නෙමෙයි පේන්නේ ගිනි වලල්ලක් පේන්නේ. ගිනි වලල්ලක් ඇත්ත වශයෙන්ම එතන තියෙනවද? නෑ. ගිනි වලල්ලක් එතන නෑ. එතන තියෙන්නේ මොකද්ද? ගිනි පෙල්ලක් වේගෙන් කරකවනවා. එතකොට ගිනි වලල්ලක් විදිහට පේන්නේ වේගවත්භාවය නිසා. විදුලි පංකාවක් කරගෙනකොට ඒකේ තියෙනා වූ පෙති කිහිපයක් තියෙනවා. ඉතින් ඒ වේගෙන් කරගෙන අපිට පෙති පේන්නේ මොනවද කියලා. ඒ මොකද වේගවත් භාවය නිසා. ඒ වගේ තමයි මේ හිත හරි වේගවත් හිත හැම මොහොතෙම අරමුණු ගන්නවා. දැන් අපි ඇතෙන් අරමුණු ගන්නෙත් නැතුව දැන් භාවනා කරන්න අපි ඉඳ ගන්නවනේ. විවේක පරිසරයට කියලා භාවනා කරන්න ඉඳ ගන්නවා. භාවනා කරන්න ඉඳ ගන්න අපි විවේක පරිසරයට ගිහිල්ලානේ. ශබ්ද බර්ධ නැති දැනකට ගිහින් ඉඳ ගන්නවා. යම් රූප අරමුණ එන නිසා අපි S2 පියා ගන්නවා. ඉතින් අපි මේ දිව සංවර කරගන්නවා, නාසය සංවර කරගන්න, ශරීරයේ අපි ස්පර්ශයක් එන්නේ නැති විදිහට ඉඳගෙන භාවනා කරන ඉඳගත්tාම අපේ හිතේ දැන් අරමුණු එන තැන් ස්ථාන පහක් අපි යම් මට්ටමක පාලනය කරලා තිනකොට දැන් හිතන්න පුළුවන් එහෙනම් දැන් හිතට ටිකක් නිදහසක් එයි කියලා. එහෙමද? නෑ, මනසට අරමුණු වෙනවා. අතොරක් නැතුව අරමුණු වෙනවා. එහෙමනම් භාවනා කිරීම බොහොම ඉක්මනට වේගින්ම දියුණු වෙන්න පුළුවන් නැහැ. ඒ ඇස කන නාසය දිව කියන මේ ඒ ద్వාරයන්ගෙන් අරමුණු නොගන්නා හැම මොහොතකම අරමුණු ගන්නේ කොහෙන්ද? මනසින් අරමුණු ගන්නවා. ඒ ගන්නා අරමුණ අර අතීතේ කරපු කියපු දේවල් හෝ අනාගතේ කරන්න තියෙනා වූ කරන්න හිතෙන්නා වූ දේවල් තමයි මතක් වෙන්නේ. ඒවට කියන අතීත අරමුණු හා අනාගත අරමුණු. ඒව තමයි මතක් වෙන්නේ. එතකොට මේ භාවනාවේදී සිද්ධ කරන්නේ මොකද්ද? අතීත අරමුණ වලටත් හිත යොමු කරන්නේ නැහැ. අනාගත අරමුණට හිත යොමු කරන්නේ වර්තමානයේ භාවනා කමටහනට හිත යොමු කළා තමයි මේ සිත දියුණු කළ සමාධියකට ඇවිල්ලා ප්‍රඥාව දකින්න උත්සාහ කරන එක තමයි භාවනාව කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය ජීවිතයේ පරිසරය අපි ගත කරනකොට කොහොමද මේ මේ ඉන්ද්‍රියන් සංවර කරගන්නේ? ඒ සඳහා සුදුසුම ක්‍රියාවලිය බුදුහාමුදුරුවෝ පිළිදේශනා කළ සිහිය. මේ සතිපට්ඨාන සූත්‍රයට අනුව කටයුතු කළොත් ඒ සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා හැම ඉරියව්වක්ම සති සම්පජඤ්ඤයෙන් කටයුතු කරන්න කියලා. දැන් ප්‍රියයි කියලා හිතන රූපයක් දැක්කහම ඒ රූපේ දැක්කහම අපි මේ ප්‍රිය රූපයක් කියලා හඳුනගෙන ඒක සිත ඇතුළට ගිහිල්ලා ඒ ඒ තුලින් රාග ආදී ක්ලේශ ධර්මයන් ඇති වෙන්න ඉස්සෙල්ලා අපේ ඒ රූපේ හඳුනගෙන ඒ රූපේ එතනින්ම එතනින් නිරුද්ධ කරලා දාන්න පුළුවන්කම තියෙනවා. සිහිය පවත්වා ගන්නවා කියලා කියන්නේ ඒකයි. බුදුහාමුදුර සතිපට්ඨාන සූත්‍රය දේශනා කළා ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති සයානෝ වා සයානෝ මීති පජානාති නිසින්නෝ වා නිසින්නෝ මීති පජානාති තිතෝ වා තිතෝ මීති පජානාති යනකොට එනකොට හිටගෙන ඉන්නකොට නිදා ගන්නකොට කියන්නේ සතර ඉරියව්වද 100න් ඉන්නේ එතකොට මේ ඇස කන නාසය දිව කියන මේ ඉන්ද්‍රයන් වලට එන අරමුණු හඳුනා ගන්න පුළුවන්. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජහගරිතේ භාසිතේ තුන්නේ භාවේ සම්පජානකාරී හොති. අපි සාමාන්‍ය කතා කරන කතා නොකරනකොට ආහාර අනුභව කරන මේ හැම යන එනකොට හැම වෙලාවෙම සිහියෙන් ඉන්න පුළුවන් නම් අර ආයතන වලින් ගන්නා වූ අරමුණු හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. අරමුණ හඳුනාගෙන එතනින් මේ හිත ඉවරයක් කරගන්න පුළුවන්කම තියෙනවා. හිතක් ඇති වෙලා නිරුද්ධ වෙලා යනවා. අපි කරන්නේ ගොඩක් දුරට මේ නිරුද්ධ වෙලා යන සිත තවදුරටත් ඇති කර ගැනීම සඳහා ඒ ඒ රූපේ පස්සේ හෝ ඒ තර්කේ පස්සේ ගමන් කරනවා. සතිය පිහිටුවීමෙන්මයි මේ සිතුවිලි দমনය කර ගැනීමට පුළුවන්කම තියෙන්නේ. ඒ සිහිය පිහිටුවා ගන්න පූර්වෙනුත් යමක් තියෙනවා අපිට කරන්න. ඒ තමයි සීලය. සීලය තුලින් කරන්නේත් මොකද්ද මේ ඉන්ද්‍රිය සංවරය කරන එක. දැන් ඇස සංවර කිරීම සඳහා නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ සීලය අපිට දේශනා කළා තියෙන්නේ. පංචශීල ප්‍රතිපදාවට වඩා සිත මේ ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන් අටසිල් වකින කෙනාට. පංචශීලයට දැන් සී දැන් යම් කෙනෙක් අහන්න පුළුවන්. පංචශීල් රකින්න කෙනාට නිර්වාණ අවබෝධය ලබා ගන්න පුළුවන් නම් එහෙම අපේ ධර්මයේ පුළුවන් පංචශීල ප්‍රතිපදාවෙන් සීල සමාධි ප්‍රඥා දිනු කරගන්න පුළුවන්කම තියෙනවා. පංචශීල ප්‍රතිපදාවිනු සීල සමාධි ප්‍රඥා දිනු කරගන්න පුළුවන් නම් ඒ යටසිල් දස සිල්ලාදී සීලයන් තියෙන්නේ. සීලේ දිනු වෙන්න දිනු වෙන්න මේ ඉන්ද්‍රිය සංවරය තවදුරටත් ඇති කරලා දෙනවා. දැන් අටසිල් සමාදන් වෙන උපාසකම්මල දන්නවා. ශික්ෂාපද ටික හරියට මෙනෙහි කරලා බැලුවොත් එහෙම ඒ ශික්ෂාපද හැම එකකින්ම කියවෙන්නේ මොකද්ද? ඉන්ද්‍රිය සංවර කරලා දෙන්න. දැන් අච්ච ගීත වාද විසූප දස්සන වෙන ශික්ෂාව මේ අසකනාසයේ දිව ශරීරයේ විකාල භෝජනා ශික්ෂාව, ඒ හැම උච්චාසයන මහාසයනාගෙන ශික්ෂාව, අබ්‍රහ්මචර්යා වේරමණී ශික්ෂා, ශික්ෂා ශික්ෂාපදං සමාදියාමකින ශික්ෂාව. ඒ හැම එකකින්ම කළ දෙන්නේ මොකද්ද? මේ ඇසයි, කනයි, නාසයයි, දිවයි, ශරීරයයි සංවර කළ දෙන එක. දසසිල් රකින්නට තවත් ඒක වර්ධනය වෙනවා. සාමනීර සීලයේදී තවත් ඒක වර්ධනය කළ දෙනවා. උපසම්පන්න සීලයේදී තවත් බොහෝ ඉහළ ආකාරයට මේ ඉන්ද්‍රිය සංවරය ඇති කළ දෙනවා. ඒ ඉන්ද්‍රිය සංවරය මහා උපකාරයක් වෙනවා හිත සංවර කරගන්න. අර භාවනා කිරීම සඳහා අපි ඉඳගෙන භාවනා කරනකොට ඒ අර අපි කලින් ගත්ත අතීතයේ ගත්තා වූ නොඑක් අරමුණු හිතට එන එක යම් පාලනය කරගන්න පුළුවන්කම දෙනවා අපි යම් ආකාර ඉන්ද්‍රිය සංවරයක් ජීවිතේ කරලා තියෙනවා. ඒ යම්සි භික්ෂුන් වහන්සේ නමක් භාවනා යෝගීව යෝගාචර භික්ෂුන් වහන්සේ නමක් වනගතව වාසය කරනවා කියලා අපි හිතමු. උන්වහන්සේ සිහියෙන්මයි වාසය කරන්නේ. උන්වහන්සේ වනාන්තරය තුල බුදුහාමුදුර දේශනා කළානේ මේ භාවනාව සඳහා මේ ඉන්ද්‍රිය සංවරය සඳහා සිත දියුණු කර ගැනීම සඳහා සුදුසු පරිසරයේ හැටියට අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශූන්‍යාගාරගතෝවා කියන මෙන්න මේ ස්ථාන බුදුහාමුදුර අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට මේ අරණ්‍ය රුක්මුල ශූන්‍යාගාරය කියන මෙන්න මේ විවේක ස්ථාන පැහැදිලි කලේ මොකද මේ චක්කුසෝත ගාන ජීවා කායමන කියන මේ ඉන්ද්‍රයන් වලට එන අරමුණු රාග දේශ මොහ ආදී ක්ලේශ ධර්මෙන් ඇතුල් වෙනක වළක්වා ගන්න. එතකොට යම් වික්ෂුන් වහන්සේනමක් සිහියෙන් සති සම්පජාඤ්ඤයෙන් භාවනා කරමින් ඉන්න අවස්ථාවේදී උන්වහන්සේ පිණ්ඩපාතය සඳහා ගොදුරුගමට වැඩම කරන්න ඕනේ. උන්වහන්සේ ගොදුරුගමට වැඩම කරන උන්වහන්සේ අනිවාර්යයෙන්ම සති සම්පජාඤ්ඤයෙන් තමයි උන්වහන්සේ වැඩම කරන්නේ. එතකොට ඒ අර අරණ්‍යයේ හෝ වනාන්තරයේ ඉන ස්වභාවය නෙමෙයි නගරට එනකොට ක්ලේශ ධර්මයන් ඇති වෙන තියෙන ඉඩකඩ වැඩි. දකින්න රූපය, ඇහෙන ශබ්දය ආදී කොටගෙන මේ ක්ලේශ ධර්මයන් හිතට ඇතුල් වෙන තියෙන ප්‍රවණතාව වැඩි. ඒ නිසා තමයි උන්වහන්සේට බුදුහාම දේශනා කළේ සිහියෙන් යන්න. එයා රූපයක් දැක්කම ඒක දැක්ක අර දාරුචීරයේ කියන බ්‍රාහ්මණයට බුදුහාමුදුරුවෝ කෙටියෙන් අනුශාසනාව කළා උන්වහන්සේ අරහත්ත්වය සාක්ෂාත් කරගත්තේ කොහොමද? දිත්තේ දිත්තමත්සං. දැක්කනම් ඒ සිත් දැක්ක එතනින්ම ඉවර කරන්නේ. අපි යම්සි කෙනෙක් අපේ රූපයක් දැක්කම මේ රූපේ නැවත නැවත විතරක කරමින් අපිට රාග ආදී සිතුවිලි පහළ වෙන මට්ටම දක්වා අපි දියුණු කරගන්නවා. නමුත් බුදුහාමුදුරුවෝ සතිය පිහිටුවීම තුළින් පැහැදිලි කළේ එතන මේක ඉවර කරන්න. ඇහුණා නම් ඒ ප්‍රිය මනාප ඉෂ්ඨකාමී රූපේ එතන මේක ඉවර කරන්න. එතකොට මේ වික්ෂුන් වහන්සේ සිහියෙන් ආයි වනාන්තර ඇතුල් වෙනකොට අර ගම තුල සැරිසැරීමේදී ගත්තා වූ අරමුණු ටික එතනම ඉවර කළද උන්වහන්සේ අර වනාන්තරයට ඇතුල් වෙන්නේ. මෙන්න මේ ක්‍රියාවලිය පින්නතුනේ අපි ජීවිතේ පුරුදු කරගන්න පුළුවන් නම් අපි බොහොම වාසනාවන්තයි අපේ ජීවිතේ හරි සැපේ උදා වෙනවා. නමුත් අපි බොහෝ දුරට මේ මේවට ඇලිලා තියෙනවා. මේ පංචකාමයට ඇලෙනවා කියලා කියන්නේ මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් හැම වෙලේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හරහා අරමුණු කරා යන එක. ඒක නිසා ඒක බුදුහාමර උපමා කළේ කොහොමද? බිලි වැද්දෙක් ගැඹුරු දියට බිලි කොක්කක් දැම්මහම මාළුවෙක් වෙලේකට ඇහැ ගන්නවා. ඒ මාළුව විනාශයටපත් වෙනවා. ආන් ඒ වගේ තමයි මේ ඉන්ද්‍රයන්ගේ සැපේ පිණිස ඒ පසුපස යන්නා පුද්ගලයාත් මෙන්න මේ වගේ විපතටපත් වෙනවා කියන එක බුදුහාඳුර පැහැදිලි කරනවා. ඒකෙන් තමයි පුද්ගලයා අකුසල කර්ම කරන්නේ. ඒකෙන් තමයි පුද්ගලයන් අකුසල කර්ම කළා සංසාර ගමනේ සතර පාදී අපායන් උප්පත්ති ලැබලා සසර දීර්ඝ භවයට පත් කරගන්න. මේ තෘෂ්ණාව උපදින්නේ මෙතනින්. තෘෂ්ණාව උපදින්නේ මෙතනින්. බුදුහාමුදුර ඒක දුක්ඛ සමුදාය සත්‍ය පැහැදිලි කළා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මේ දුකට හේතුව මොකද මේ තණ්හාව තණ්හා උපදින්නේ කොහෙන්ද මේ ඇස කන නාසය දිව ශරීරය හරහා එනව අරමුණු තුලින් ඒක පටිච්චසමුප්පාදෙත් බුදුහාඳුර පැහැදිලි කරලා තියෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප ඔන්න නාම රූප දෙක අන පංච උපාදානස්කන්ධේ නාම රූප පත්‍ය සලආයතන ඔන්න ආයතන 6 සලආයතන පත්‍ය පස්ස ඒ ආයතන 6 ස්පර්ශ වෙන එකයි මේ බුදුහාම පැහැදිලි කරන්නේ පස්ස කියලා කියන්නේ පස්ස පත්‍ය වේදනා බොහෝ දුරට ඒ වේදනාවක් ඇති වෙනා වේදනාව ගැන කියන්නේ ආයතනත් එක්කලා බාහිර රූපයන් ගැටෙනකොට වේදනාවක් හටගන වේදනාපච්චය තණ්හා අන්න තණ්හා උපදිනවා තණ්හාපච්චය උපාදාන අන්න දැඩිසි අල්ල ගන්නවා අන්න අපිට සසර නිර්මාණය වෙනවා අන්න අපිට ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛයන් අපිපත් වෙනවා ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් සංසාර ගමනේ ගමන් කරනවා මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ මෙන්න මෙතන යම් කෙනෙක් සංවර කරගත්තා නම් එතනින් යාට විශාල සැනසීමක් සැපයක් උදා කරගන්න පුළුවන් කියන කාරණාව තමයි අපේ තථාගත බුදුරජාන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරන්නේ. එහෙනම් මේ කාරණාවත් එක්ක ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් තේරුම් ගත යුතු දෙයක් තමයි ඔය පංචශීලයේ ගිහි ජීවිතය ගත කරන ඔය පින්නතුන් පංචශීලයේ හොඳින් ආරක්ෂා කරගන්න. ආරක්ෂා කරගෙන මේ හිතර ක්ලේශ ධර්මයන් ඇතිවෙන්නා වූ දේවල් වලට යොමු වීමේදී සිහිනුවණින් කටයුතු කරන්න. ඉතින් අපි ගොඩාක් දුරට අපේ සමාජය තුළ අද වර්තමාන වල අපිට ගොඩක් දකින්න අහන්න ලැබෙන්නේ කෙලෙස් වර්ධනය වෙන දේවල් මිසක් කෙලෙස් පාලනය කරන දේවල් නෙමෙයි. යම් යම් අනුශාසනා වුණත් දැන් ධර්මදේශනා වශයෙන් අපිට සමහර වෙලාවට අහන්න ලැබෙනවා මේ විනෝදාස්වාදයේ පිනිස කියන යම් යම් දේශනා. මිනිස්සු හිනස්සන්නා වූ දේශනා. එතනින් වැඩෙන්නෙත් මොනවාද? රාග දේශ මොහ. ඒ හිතට ඇතුල් වෙන්නා වූ සිත අකුසල සිතක්. යම් කෙනෙක්ගේ ඉන්ද්‍රියන් පිනවීම සඳහා හැඟීම් ඇවිස්සීම සඳහා යම් අනුශාසනා කරන්න පහසුයි. ඒවට මිනිස්සු කැමතියි. ඒව ශ්‍රවණය කරන්න කැමතියි මිනිස්සු. මිනිස්සු හැම වෙලේම බලාපොරොත්තු වෙන මේ ඉන්ද්‍රියන් පිනවන්න. ඒ සඳහා ඒ ගැන සාකච්ඡා කරන්න, ප්‍රිය දේවල් කතා කරන්න. සාමාන්‍ය සමාජයේ ඕපාදූප දේවල් මිනිස්සු අහන්න කැමති. එතකොට ඒවට යොමු වෙනවා වැඩි. එතකොට ඒක හොඳ අනුශාසනාවක් කියලා පිළිගන්න කැමති. ඒ මොකක්ද එතනින් වෙන්නේ හැංගීම් ඇවිස්සෙනවා මිනිස්සුන්ගේ. එතනින් ඇති වෙන්නේ අපි නොදැනුවත්වම අපි වංචක ධර්මයන්ට අහු වෙලා අපි සමහර වෙලාවට යම් ධර්ම දේශනා කියලා අහලා තියෙන්නේ වෙනත් දේවල් බාහිර මේ අකුසල සහගත සංස්කාර අපි එකතු කරගෙන තියෙන්නේ. ඒ තුලින් වෙන්නේ හිත දූෂිත භාවයටපත් වෙලා බැලුවාම යථාර්ථවාදීව හොඳට හිතලා බැලුවොත් අපිට ඇති වෙලා තියෙන කුසල සිතක් නෙවෙයි අකුසල සිතක්. මිනිස්සුන්ගේ ක්ලේශ ධර්මයන් නිවන එක යටපත් කරන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒක තමයි බුදුරජාන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට මේ චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛා යනුවෙන් ලෝකයාට බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කළේ මිනිස්සුන්ගේ හැඟීම් නිමන්න. මේ ක්ලේශ ධර්මයන් නැති කරන්න ප්‍රහාණය කරන්න. ඒක ලෙහිසි පහසු දෙයක් නෙමේ සඳහා මූලික වශයෙන් කල්යාණ මිත්‍රාදී ඇසුරු කිරීම තුළින් ධර්ම ශ්‍රවණය කිරීම තුළින් පුළුවන් තරම් මේ ක්ලේශ ධර්මයන් නිවා ගැනීම සඳහා ඇති නොවන ආකාරයට ඉන්ද්‍රියන් සංවර කර ගැනීම සඳහා උත්සාහවන්ත වෙන්න ඕනි. එහෙම නොවුනොත් බිලි වැද්දෙක්ගේ බිලි කොක්කට අහු වෙලා මාළුවෙක් විනාශයටපත් වෙනවා වගේ තමයි අපිට සංසාර ගමනේ සතර අපාගත වෙලා අනන්ත දුක් විඳින සිද්ධ වෙනවා. ඒ සිහිනුවණින් ඒ ගැන කල්පනා කරලා අවබෝධ කරගෙන සිහිය දියුණු කරගෙන ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන නිර්වාණ අවබෝධය ලබා ගත්තොත් සදාකාලික සුවේ නිවනටපත් වෙන්න පුළුවන් කියන උතුම් කාරණා බුදුරජාන් වහන්සේ පැහැදිලි කළා. එහෙනම් අපිට ධර්ම දේශනාව සඳහා ලැබී දෙන කාලය අවසానයි. එහෙනම් ඔබ හැම කෙනෙක්ම මේ බාලසිකෝපම සූත්‍රයේ අනුසාරයෙන් මේ චක්කුසෝත ගහන ජීවවා කාය මන කියන ඉන්ද්‍රයන් සංවර කරගෙන ඒ අසංවර භාවය ඇති කරගත්තොත් කාමයන්ට අහු වෙලා විපතටපත් වෙන දුකටපත් වෙනවා කියන ඒ කරුණු කාරණා හොඳින් අවබෝධ කරගත්තා. ඒ අවබෝධය තුලින් ඔබ හැමදෙනාට මේ ධර්ම ශ්‍රවණානිසංසයෙන් උතුම් නිර්වාණ අවබෝධයේ පිණසම හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. සාදු සාදු සාදු. ආයපත්තේ ගැන කටයුතු කරපෝ පින්වත් සිරු දෙනාගේම නමින් මිය පරලෝකියා වූ සියලු ඥාතීන්ට අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ තුලින් ධර්ම දානමේ කුසලයෙන් ඒ ඥාතීන්ගේ භවගාමී ජීවිතය යහපත් වේවා සසර දුකින් අත මිදේ උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරන අතර සුජීවත්ව වාසිකනේ පින්නත් හැමදිනාටමත් ඒ නම් සඳහන් කරපු දුවා දරුවන් ඇතුළු මව්පියන් ඇතුළු හැමදිනාටම තුරුණුවන්ගේ අනන්ත ගුණ ආශිර්වාදයෙන් සියලු ආකාරයේ යහපත සිත සාන්තිය නිදුක් නිරෝගී සුවය දීර්ඝා සම්පත්තිය ලැබේවා කියන ප්‍රාර්ථනා ඇති කරත් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්칸තු ශාවකං තී තිසරණ පංචශීලයේ සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයම ලැබේවා සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශිකානන් වහන්සේ හංවැල්ල දිද්දෙනිය ඓතිහාසික කොලන්කන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනාධිකාරී පූජනීය දිද්දෙනිය විමල සංක ස්වාමීන් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට මෙම ධර්මදේශනාවේ සංයුක්ත පිටයක් හෝ කැසට් පිටයක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට ඔබට තිරුවන් සරණයි